ධ්‍යාන මට්ටමින් එහාටවත් ගන්නවා නේද? අකාල්ප වෙන්නේ ඔය කිව්ව තැන නේ එකක්වත් ඇත්තටම නේ සමාධිය ලැබෙන්නේ නැහැ නේද? සමාධිය ලැබෙන්නේ නැහැ. අනතර අරුණාට කියන්නේ සමාධිය තියෙන්නේ මේ ඇනස්තීෂියා. මේ වාසිය දිනන්නේ ඒක නිසා ලයිව්ලි නෑ ඒක ෆුල් ඩෙලිජන්ස් නෑ. ඉකිලස් නෑ. මම කියන්නේ මේ ඉජෙක්ෂන් එක ගන්න තීනක් කරලා ඉන්නවා වගේ බබා ලෝකෙක තියෙනවා තමයි. සාන්ත දාන්න තීන්ද කුඩුවක ඉන්නවා. නැගිටිපුවම ආයෙ කලබල වෙනවා. විපස්සනාවේදී නෑ ඒ කවදාකවත් ඒ තමයි විමසුම් නෝන පාවා දෙන්නේ. මොන හේතුවක්වත් පාවා දෙන්නේ කිසිම තැනක මේක නම් කරන්නේ නෑ. ඒ නිසා අවදීන් ඉන්නේ හැම ගුණයක්ම අවශ්‍ය නාවා වගේ. ඇස් ඇත්තේ අන්දේ කුදේ. කන් ඇත්තේ විහිර කුදේ. මොලේ ඇත්තේ මොලේ කුදේ. කොන්දකට ඇත්තේ අය ඇත්තේ කොහොමද බර නැති කෙනෙක් සේ. පණ ඇත්තේ නවමිනියක් සේ. දෙවෙනික බලන මානස්තික නිහඬීස්තික කතාව කියන්නේ. ඒක ඇතුලේ තියෙන පුදුම දුමාකාරනේ කන්ටෙන්ට් එක. ඒකෙන් තමයි කියන්නේ ආර්ය දුක අරගෙන එනකොට කාන්‍යා මාන්‍යා කියන්නේ කාන්‍යා සිනා බයින්ද ඒක නරකම අපේ දැසි කියලා අහනවා. ඇසියු කරපමණ සරි මුන් දෙන්න ඇර ගැටෙන්න තියෙන දේවල් තියෙනවා රීජු මතවත් නැති කෙනෙක් වගේ ඒක පොර නැදීම තියෙන්නේ හරිම දෙයක් නැහැ ඒක උත්තරා අපි හැබැයි ඒක වෙන්නේ විපස්සනා කරනකොට නේ විපස්සනා කරන් කලින් එහෙම තත්ත්වයක් නේ මේක සුතමේ අලල දෙනවා. සුතේ අලල දෙනවා අපි මෙතෙක් කල් ගියේ මේ අයෝජන කරලා. අපි ගියේ ඇසිමේ පැත්තට. ඒකයි ඔය යනවා කියන දිගින් බලලා වලියන්නම් කරගෙන ඉතව කෙනෙක් කරගෙන කරගෙන කරගෙන ඔය ලොකුහාමුදුරන්ගේ අර seven stages in uh, මේ ඒ පොතේ කියන විදිහට uh, මේකේ පස්සේ කියන්නේ සමතයෙන් පස්සේ පොර බලාපොරොත්තු දෙස් ඉතිවිසුද්ධිය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, ආකාවිත විසුද්ධි, අග්ගාමකදාන ධර්ම විසුද්ධිය. ඒ විශ්ව මත තමයි තියෙන්නේ චිත්ත විසුද්ධි කියන කියන්නේ සමථය. ඊට පස්සේ තමයි ධිට්ඨි විසුද්ධිය. ධිට්ඨි විසුද්ධිය කියන්නේ සාමයන් දෘෂ්ටි විද්‍යාවට කියන අපි දැන් කියන්නේ විදිහට ඒක පිළිබඳව යම් කිසි හැඟීමක් ගන්න සමතේ යම් කිසි මට්ටමක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් උපකරණාත්මක උත්සාහ දෙන්නේ දුන්න බඩියට ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කරගෙන කියලා කියන්නේ සම්මා දෘෂ්ටි කියන්නේ ඒ තරම් ඕන වෙලාවක හිතම යෝග්‍යමන් කරන අයස්වස්ත යන්න පුළුවන් ඒක නම් අපේ කිසිම විශ්වාසයක් නෑ ඒක පිටවත් සාමාන්‍ය හෝ හැඟීමක් තියෙන ඇති ඇති වෙන්න සමතයක් සමාධියක් තියෙනවා තිබුණා අනිවාර්යයෙන්ම සමාධිය එතෙන් යයි කියලා හිතනවා නෑ මොකද බුදුරජාණන් වහන්සේ පාගෙන ඉස්සන කොච්චර දෝ සමාධිය තිබුණා කිසි කෙනෙක් කියොත් සමාධිය කාටද කියන්නේ නෑ කියන්නේ මොකද? ඒ වුණත් හම්බුනේ නැහැ. සමාධිය කියන්නේ කොය කියන ක්‍රමයකම යන්නේ නැතුව. සාමාන්‍ය සමාධිය අපිට ඇති වෙනවා පොතක් කියවනකොට ඇති වෙනවනේ. ඒ වගේ දිස්ති විශ්ුද්ධිය කරන්න බැරි. ඒක මේ සමාධිය මිත්‍යා සමාධිය වෙනවා. ඒක ආයත මනස්කාරයට බාහිරයි. ඒක ඇචීව් වෙනවා. මමයි මට හරි ඒ කියන හැඟීම වෙනවා. ඒ සම්බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කියන උපේක්ෂාසති පාරිශුද්ධිය චතුත් ධ්‍යාන සමාධිය. උපේක්ෂාව නිසා සතියෙන් පිරිසිදු වූ සමාධිය. එතකොට ඒක අර බය වෙන දෙයක් ගත්තා ගන්න කියන අත්තරයි. අන්නේ මේ තමයි. නිකන් බලහින්නකොට නිකන් කලාවැටිලාද සිද්ධ වෙන්නේ නැත්නම් ඒක නැත්නම් මේ අල්ලන්න පුළුවන් වගේ කියන මේ මන්ද තියෙන්නේ උත්තර දුරයිලා මම මොකද කරලා දී කියලා මට හිතෙනවා. කොලකාරිය වගේ. උත්තර කරන මාර්ගය. ඒක නැතිවෙන්න පුළුවන් වගේ පේනවා. ඒ විදිහට ඔය ටික තමයි ජීවිතයේ තියෙන සංඛාරයෙන් ලක්ෂණම කෑදෝ යන්නේ. කිසිම ඉතිරිතාවයක් නැහැ. සංඛාර ජීවිතයක දුරු දෙන්න වෙනවා. පොත්ත chance ගන්නවානේ. තනි කරම යන්නේ. ඒ තමයි ආගමේ ජීවිතය. ප්‍රතිනාවක විතර ගැම් කියනවා නම් ඉතාලියා මොකක්ද නැහැ නේ ඕන ඔතන ගියාට පස්සේ නෑ පිටු වෙනවා කියලා මම මරිච්චා මට මානව අයිතිවාසිකමක් වෙනවා මට උන් මිනිස්සු දෙන්නේ මම කියන්නේ. ඒක ඉන්නේ ඔය වගේ ආකාරයක ගැටි සාමිත්‍යගත කරලා බුදුහාම දීලා තියෙන ළමයි. සම්බෝලවල දාන උගලකට කැරි වගේ කඩගස්සම් කියලා තියෙනවා. ඒක වශයෙන් මටන් ගත්තට පස්සේ මොකද නෑ ගෙලින්ම මේ ටෙලිෆෝන් කෝල් එකකින් කනෙක්ට් වුණා වගේ කනෙක්ට් වෙනවා. ඒ කලාතුන් මේවා ටිකක් ආයෙත් වෙනවා ආයෙත් ආයෙත් ඒකත් ඒ ඒ පිස්සු දෙකක් කියලා අහු වෙනවා ගන්න. ඒ මොලේ පෙරලිච්ච කට්ටිය ඒ ඒ කට්ටිය ඒක වෙන පටන් ගන්නවා එතකොට තේනවා කියන්නේ දැන් ප්‍රොපෝෂනයක් කියනවා පිටුම් නැතිනම් රාජ්‍ය කුලකට එන්නේ ප්‍රොපෝෂනයක් ගන්නාට භාවනා කරන අවස්ථාව ගන්න කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ ඉන්දියා ජීවිතේ අපි අත්දකින හැම දෙයක්ම බලන්න පුළුවන් නම් අනත් ප්‍රඥාවෙන් හැම දෙයක්ම අපිට කාටද ධර්මවල ඇතුළු සිතිවිල්ලයි පත්‍යක් ඇතුළු සිතිවිල්ලයි ඒක ඒ මෙතෙක් කළා නැති සිතිවිල්ල දැන් ඇති වුණා කියලා එහෙම අන්තිම ඇතිවන සිතිවිල්ල ඒක නැති වුණා කියලා ඒ විදිහට හැමලෑම බලන ඒ ඒක හැබිට් එකක් කරගත්තොත් මේ මේ ක්‍රමයට ටික ටික හැබිට් එකක් කරගත්තොත් ඒක අපට ප්‍රයෝජනවත් වෙනවා කියන්නේ භාවනා කරන කාලේ ඒක ප්‍රයෝජනවත් නැත්නම් භාවනා කරන වෙලාවේ පමණක්ම අපි කරන් හැදුවොත් මේක තරම් ප්‍රයෝජන වෙන්නේ නැහැ ඉතින් දැක්කම මේක මේක අඳුරනවා දීමේදී අපි සම්පූර්ණ ආත්ම සංඥාවෙන් ගය කරපු එකට අනාත්ම ධර්මතාව අඳුරනවා කියන කිව්වම කන්ට්‍රඩික්ෂන් එකක් නෙවෙයි. ඒක ඔය සමුත්තේජනය කරනවා කියන එකක් කරනවා. තේජනය කරලා ගන්නවා කට්ටිය. ඔය දෙක ගියේ අන්නේ ක්‍රම ආත්ම සංඥා. ඒ නිසා බලාපොරොත්තු කරන්නේ තමයි අන්තිම දේ. ඉතින් කවුරුහරි බලාපොරොත්තු කරලා ආවද කියලා දැන් තේනවානේ බලාපොරොත්තු කරනවා. ඔබ කියන්නේ අමල දාත්ත සැදී හොඳින්නේ. ඇයි ඒක කියලා නාරකෙද අනත්ත් සංඥා කොට දාලා බලන්න. අපිට නම් නන්නයෝටි ඉස්සයක්. ඒක දාලා ට්‍රයිල් එක දාලා බලන්න. ඉතින් අර කිසි කෙනෙක් පිළිගන්නේ තමන්ට හරියලා ඉන්න වෙලාව. දැන් ප්‍රමාකරන කවදාකවත් පීට් එක දෙන්නේ නැහැ මොකද ආපු වෙලාව මිසක්. දෙන්නේ වෙලා කවදාකවත් දෙන්නේ නැහැ කියන්නේ අපිට අපි ගිහින් ඉන්න වෙලාව කවදාකවත් පුදු ගාන යන්නේ නැහැ. අනත්ත් සංඥාව වුණාම මේ ආත්ම සංඥාවක් වැඩි කරන්නේ නැහැ. ඒ කාලය වෙන වෙලාවනේ. අනාගතේ දැන් ආට එන්න කෙලෙන්නේ. කතා කරනවා. ඒක මොකක් හරි එකක් වෙන්නේ. ඒක උදේ වැරදිලා වගේ අහමුදුනවා මොකක්. ඒක උදේ කියලා පේනවා නේද? අම කිව්වේ නෙමෙයි මොකද පේනවා. දැන් මොකද කියන්නේ? අනාත්මය දැම්මට පස්සේ ඊගා අපිට එනවා වගකීම. මේක ඉන්ක්‍රිමන්ට් කරන බලන්නේ. අඥානත්ව වෙන්නේ තිබුණාට ආදී. අර තියෙනක වාරකට. ඊට පස්සේ ප්‍රතිවිසයන් ගන්න බැරි එක්ස්පෙරිමන්ට් කරේ. ඉන්ක්‍රිමන්ට් කරන්නේ. ඉතින් ඒ කරන්නේ නම් මේ අපි දැන් වැඩ කරන ජෙනරේටර් කියන එක අපි දන්නවා ජෙනරේටර් තමයි කාන්තේ ඉන්නේ කියලා. නමුත් ඒ ජෙනරේටර් වැඩ කරන විදිහට මේ කොහොමද මේ දීකරන වල තියෙන එනර්ජි එක ඉලෙක්ට්‍රික් එකක් වඩපත් වෙන්නේ කියලා අපිට හිතන්න බෑ. ඒක කවුරුහරි මේක හල් එක ගැලෙවොත් අපේ වාහනේ ගැලෙවොත් කියනවා මේක ඇත්තේ ක්‍රමික පද්ධතියක් වැඩ කරනවා. පද්ධතියෙන් තමයි වාහනේ ශක්තිය විද්‍යුත් ශක්තිය වලට පත් වෙන්නේ හැබැයි පද්ධතිය වැඩ කරන්නේ නැති දූවිලි අපගේ වේගන වෙලා හැම කෑම එකක්ම හැම ප්‍රතිරෝධයක්ම වැඩ කරන්නේ තත්ත්වයේ එක්ක විනාඩියට එක්ක 500ක ස්පීඩ් එකේ. ඒක ස්ටඩි කරන්න නම් මේක ස්ලෝ ඩවුන් කරන්න. මැෂින් එක ස්ලෝ ඩවුන් කරන්න. එහෙම නැතුව මේ අර ගන්නවා ඩීසල් තමයි ගන්න පෙට්‍රල් කරන්ට් එක තමයි එන්නේ. ස්ලෝ ඩවුන් ප්‍රොසෙස් එක තමයි භාවනා කියන කාය කාය දුක්ඛ නැතුව පටි දුක්ඛ නැතුව මනෝ දුක්ඛ නැති අත්තර ගන්න. ඉතින් ඔබේ මනෝ දුක්ඛ කාය දුක්ඛ වලට නැතු එන්නේ හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට පරිඥාකේ අදින කියන එක ටිකක් ඉන්කොම්ප්ට් වැඩක් ඒක හරියට කියන්න බෑ. මොකද කම්කෝ කියනෝද කියන්නේ සමාධිය. සමාධියක් කරගෙන පරිඥාකේ ඉන්න. ඒ තින්නෝගෙන් පැත්තට කියනවා. මම සමාධිය ඉඳලා වැඩ කරනකොට ඔය එලයින්මන්ට් එකෙන් ඉඳලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගෑන් මැෂින් එකේ ජෙනරේටර් වැඩ කරන්නේ නම් අපේ පාඩ් දෙකක් තියෙනවා. එකක් තමයි ඩීසල් එන්ජින් එකේ ඩුවල් ඩ්‍රයිවිං පාඩ් එකක් තියෙන ඩ්‍රිවන් පාඩ් එක ඔය දෙක වෙන් කරලා කෑලි කෑලි බැලුවොත් මොකක් සරි කරොත් දැනගන්න පුළුවන් මේ කොහොමද මේක වෙන්නේ කියලා. ඒ වැඩ පිළිවෙල දැන් පිටිකේ හොම ලස්සන දෙන්න දෙනවා. නමුත් ඒක ස්ලෝ ඩවුන් කරනවා කියන්නේ අවශ්‍යයි. ස්ලෝ ඩවුන් කරනවා කියන්නේ ස්ටේජස් තුනකට අපි වන එකක් තමයි තියෙන වැඩ අතහැරලා පරියන්කට ගිහිල්ලා ඒකටම ෆුල් ටයිම් දාලා ෆුල් ඉන්ටෙන්සිව් ට්‍රේනින්. මේක තමයි රක්මන් කරනකොට අත්තරගෙන සාමාන්‍ය වැඩක් කරන ගමන් ප්‍රෝජනයක් සඳහන් වෙන්නේ නිකන්. අනිත් තමයි ඉදිරියට වැඩ කරනවා. ඔය තුන කාරණා තුනක් වගේ පෙන්නත් පුහුණු කරන යනකොට එකිනෙක කොම්ප්ලිමන්ට් වෙන්න පටන් ගන්නවා. ඉදිරියට හොඳට ඉෂුස් නැතුව කරදරයක් නැතුව දේවල් පුළුවන් නම් පරියන්කට යනකොට කේසස් නැහැ ඔය කාරණාට යන්න පුළුවන්. කරන පරිලෝකයේ නැගිටලත් පැය ගාණක් යනකම් මේකේ තියෙන දෙවෙනි එක එක ඉඳලාවට ගන්න. ඉතින් ඒ නිසා ඔකදී ඒ සති ජූසි පාට් එක අහුවෙන කෝකෙද කියලා කියන්න බෑ. ඉඳගෙන ගන්න අනුකේ යන්න. පෙරත උපින් තියෙන්න ඕනේ. අර දෙලෙමුත් මේක අඛණ්ඩව කරගන්න ශක්තිය එනකොට වැඩි දියුරබල් නම් මොකක් හරි යන්නේ නම් ඒක ආරෝහක ගන්න සතිය තමයි. නමුත් ඒක ඉන්ස්ටලේෂන් නම් අපි පටන් ගන්නවා. පටන් ගන්න පුළුවන් පරිඥාණය. ඒක දක්න කරනකොට ටිකක් දැන් අභ්‍යාසයේදී දෙකෙන් කරන බලන්නේ දෙත් එකක් අභ්‍යාසයේදී රක්මනේදී බාහිර ඉඳලාට ඒක විත් එකක් හරිද ඇක්ටිව් වෙලිටි අහනවා ඒක කොස්ලෝ ප්‍රසෙක්ට් වාකල් තමයි පර්මනන්ට් වෙනසක් ඇති කරගෙන යනවා ඉතින්ගේ ඉන්න ප්‍රමාණය දෙක මේ පුද්ගලයාට වැටෙන මනසක වෙනසක් වෙනවා අවශ්‍යත්ව වෙනසක් වෙනවා මගේ කුචාරිකාම වෙනසක් වෙනවා කියන තේරෙන්න ගොඩාක් අල්ලනවා ඒ ප්‍රකම්ම යන්නේ මේ සතුටු මේ තමයි සද්ධා දේශිකේ තමයි යන්නේ. ඊට පස්සේ තමයි තමයි තේරුම් ගන්න මේ වෙලාවට කාලය දාගත්තේ කොහොමදයි. දැන් මට කාලය දැක්කව දෙවියන් සත්‍යයක් කියනවා නේද කියලා තේරෙන කවුදක්. මම නැවත කරක් කරනවා නැවත මහත් ප්‍රශ්න දාපවද්දී මොකක්ද ප්‍රශ්නේ? එදිනදා ජීවිතයේ අපි හැමෝම දැක්ම ධර්ම දෙයක් අපේ ඉන්ද්‍රියන් වලට අවුල හැමදේම අපිට පුළුවන් මේ වෙලාවෙම ඉතින් මේක අනත්තයි කියලා. මේක සිදුවීමක් මිසක් පිළිකරන කෙනෙක් නෑ. ඒ ඒ ඒක ප්‍රගුණ කරත් විතරම ඒ ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ ඒක ඒක ප්‍රගුණ කිරීම අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉස්සරහ සූත්‍රයෙන් වතින් අහනවා. දැන් කවුරු හරි කියනවා මේකට පොඩ්ඩක් කරලා බලන්න කියලා. ඉවරකට ගහන්නේ පස්සේ හිතන මේ වෙන්න පුළුවන්. මේ කරපුවාම මේ දැන් තියෙනකත් අවුල් වෙනවා කියන අපි ඇක්චුලි питана ಅತಿ ನಂಬಿಕಾಗಿ ಅಸನನ ಗೋಪತಿಸುನೆ ಕಪಿನನ ವಚನ ಮಾಡೋದು ಏನೋ ಸಿಂಹೋ ಈ ಅಷ್ಟು ದೊಡ್ಡ ಸಿಳಾみたいな ಕಮದನಿದೆ ಸುದರ ಕಣ್ಣೆ ಬಾರಾ ಸಪ್ತ ಅಷ್ಟುನಾದ ಬশিষ্টನಾಯೆ ಅದಕ್ಕೆ ಆ ನಾದ ನಗಬೋಹ್ ನಾರಿ ಒಂದೇನೇ ನತನದಿ ಕ್ಯಾನನದಿ ಕಿಲ್ಲ ಯಾನೇ ಇದೆ ಟೆಕ್ನಿಕ್ ಏನೋಕ್ಕೆ ವಡತಿರೋ ವಾಚನೆ ಇದೀದಿ мене ನೇಮ دیکھೋ ಕಿ ಅಪ್ ಟೈಕರೆ ಬಶೋ ತೆನ್ ಏನೋನ ಟೆಕ್ನಿಕ್ ಕರತೀಸು ಅಪಿ ಮೇ ಜೀವಿಕೆ ಕರಸಾಯನಕಟ ಇದಿ ಪ್ರಶ್ನೆ ಕೇಳೋನನ್ನ ಕಡಿ ಉತ್ತರ ಬಾದ್ ಜಾಯೆ ಕಿ ಔಟ್ ಕರ බුදුරජාණන්සේ කියනවා ප්‍රශ්නේ හේතුව ප්‍රශ්න තියෙනවම තමයි කියන්නේ. සමානයි කියලා කියන්නේ අප්‍රමාණිකේ පමණ නෙවෙයි ඉවසන්නේ. ඒ ප්‍රශ්නෙට මොන දෙන්නේ? ප්‍රශ්නෙට මොන දුන්නත් උත්තරේ එතන තියෙනවා. අපි කියන්නේ බෑ ප්‍රශ්න බල බල හිටියොත් මේක අවුල් වෙනවා අපි ඩ්‍රොයින් එකක් දානවා මේ නැත්නම් ඩොක්ටර් කෙනෙක් දානවා කවුරු හරි දාන මේක ඉක්මනට හරි කරන්න ඕනේ කියවට පස්සේ ඇත්තටම රෝග ලක්ෂණ හරි දෙකක් ඉස්සෙල්ලා මෙහෙද්දී නම් මෙහෙදී හැදෙන්න දෙයක් ගොඩක් එනවා. ඒක උන්වහන්සේ කියනවා තථාගතයන් වික්‍රේ සම්මා සම්බුද්දේන දේශනා ද්වේමේ දේශනා පරියායන බවන්ති. පාපං වස්සක අයන පාප ධර්ම දේශනා පාපං ආවතෝ විස්වා පත්ත නිබ්බින්දන විරිච්ඡ විරාජ්‍යත විමුක්ඛක අයන දුකේ ධර්ම දේශනා. මහන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාව දෙආකාරයි. එකක් තමයි පාපේ පාපේ වශයෙන් දක්වන්නේ අර රාගයේ තියෙනකේ රාගයේ තියෙන දකින්න ඉච්චා ඒකෙන් වැඩි ඒ කැපිටල් ක්ලෝස් ඉතින් නැති කරන්න ඕනේ මේක රාගයේ තියෙන මොකක්ද හරිනා ඊට පස්සේ එකක් තියෙනවා පාපම් පාපසෝ දිස්ව දප්පනේ කිව්වි රාජ්‍යයෙන් මුචිතේ දෙවණේක අපේ පාපේ වශයෙන් දැක්ක එයින් වෙන්වීමකට කටයුතු කරගන්න ඇත්තට දෙන්නේ නෙමෙයි එක කරන එකයි නෙමෙයි පාපේ පාපේ වශයෙන් දැක්කා නම් ඉතින් ගැලවෙනවා කියන එකේ මනුස්සයෙක් ඉංග්‍රීසි සිස්ටම් එකක් තියෙනවා අපිට වෙලා තියෙන අපිට සානිප කරන්න කියන්නේ. මේක කිරිලි ඉක්මන් කරනවා ඩයග්නොසිස් කරනවා. ඩයග්නොස් කරන්න වෙලා නෑ අපිට. මුලින්ම කියනවා කවුරු ඩයග්නොස් කරලා කරක් නෑ. ඒක ටිකක් න්යාමි මේ කොම්ප්ලිකේටඩ් පන්ති මොම ඩයග්නොස් කරනවා එන ඕක හොම් නේද? ඒක ලක්ෂණ එන්නේ නැහැ. ඒක ඒක දිහා බලන්නේ ඉවසන්න. ඉතින් අර අසන උත්තරේ. ඉතින් හරි අමාරුයි මේ කාටද කියලා දෙන්න. මොකද දැන් මේ දුවන්නේම ඉඩක් එනකොට වෙලාකාරේ මේ කවුරුන් අයිඩියනේ කනතිවරේ කියලා දුන්නා. ඒ ස්පීකර් කොච්චර සංග්‍රහ ආවා. උගේ 80ක්ම දේවල්වලදී සංග්‍රහ කරන්නේ මොකක්ද කියලා. 20යි ඉතිරාගෙන නම් කිසි කෙනෙකුට අහිසියව බලන්න ලාන්නේ ලොකුම ස්පෙෂල් කෙනෙක් ආව දුවන මේ කොත්තමයි කියන කරන්නේ කියලා. ඉගෙනර රෝග ලක්ෂණ දිහා බලමින් කරනොත් විචීමේ ශක්තියක්. ඒ නිසා මේ තකුමුකෝ කලබල තියෙනවා. නිසා අපිට අපේ කරා පැමිණෙන දේවල් අපි නැගරුවත් නැතත් කොහොමදත් වෙනවා. ඒ නිසා ඉතින් කරන්නේ මේ අනිත් දුක් කණේ ගහයි කියලා. එළඹිච්ච දෙයට අපි එක චිත්තකින් බලමු. කලබල තකුමුකෝ අනේ ඒක බලන්නකින් කරන්නේ නෙවෙයි. දෙවියන් ගැනීම එක ප්‍රතිකාර ක්‍රමයක් තමයි. දෙවියන් ගැන ස්පෙෂලිස්ට්ලෙ ප්‍රතිකාර කිරීම ඉන්ඩිවිජුවල් අපිට දෙයි. අනිත් දෙක කඩාගත්තම ඇත්තම අවුලෙන් පස්සෙ ගොඩාක් ඇතුළතින් අපි ළඟ ඉන්න. එතනත්ම විසඳන්න. අපිට වෙලා දෙන්නේ නැහැ. ළඟට කෙනෙක්වත් නැහැ කරුවා. රාගීක කාර්කද රාගීක රාගීක කියන අඳුනා ගැනීම මාතයක් තියෙනවා. මම මයිකත් දෙන්නම්. තමන්ට රාගයක් කියනවාදී ඒක රාගයක් කියලා අඳුනා ගැනීම පවක් නෙවෙයි කියලා. මුලිකයි. ඒක අයිඩෙන්ටිෆයි කරොත් තමයි ඒක පිටට යන්නේ නැහැ. අයිඩෙන්ටිෆයි කරොත් වෙන්නේ නැහැ. ඒකේ ඉතින් රාගයක් කියොත් අපිට ඉගෙනුම වෙනස් කරනවා. වෙනස් වෙනවා. රාගය රාගය එක පිටක් නෑ රාගය දැනගෙන තාත් රාගයට බය වෙන එකේ කවදාවත් පිටක් නෑ මත රාගයට බියක් කරනවා බියක් නොකර හිටියොත් ඒ රාගයට නටන්න දීලා ඊට උන්ගේ නටකම් අපි ඩිස්ටන්ස් එකක් ගන්න ඒකට ඩිස්ටන්ස් ඇත්තටම අපි තියෙන ආරක්ෂාව අපි නැතු වෙනකොටම කඩාන කරනකොට ඒකකොට ඒ රාගය අපි අපි යටවත් කරන බාල් කරන කරන තියෙන එක ඒක අන්නේකට මේ ඉවසීමේ ශක්තිය මේ දෙක අතර කියන්නේ කඩලා ගන්න වැඩි කඩලා ගන්න එක කැල ගන්න එක කර කර කරන්නේ ආන අපිට හැම කරගෙන රෝල් එක කරන එක තමයි ස්පෙෂලිස්ට්ලායි ස්කිල්ෆුල් ඩොක්ටර් ටෙක්නිකරම මොකද කඩ කඩ බලන්නේ يعني විභාග බලන්නේ කඩලා බලනකොට දැන් ඉතින් ඔබ කරගෙන මේව කරන්න බැලුවොත් අපිට දැන් කුරු කුරු කරලා ගත්තොත් කඩ කඩ කඩ කඩ විද්‍යාවට හදිස්සිය අපි කියන කරන්න බැරි කියලා දුන්නු හදිස්සියට කලබල වෙනවා අර ක්‍රමිකව එකින් එකට බලන්න ගියාම අපි ළඟ තියෙන මොසල තමයි කරන්න අවශ්‍ය කරන ක්‍රමවේදී අපිට මතුවේනේ ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් ජීවත් වෙන්න. ඉතින් අපි ඉන්නේ කාල කාණ්ඩම දුප්පත්කම නැති බැරි මිනිස්සු මෙහෙම කරන්නේ අපි එහෙමද අපිට යමක් කමක් කියන මේ ඉන්නේ අපි ඒක ඉන්නකොටම වැඩේ දෙමු කියලා. අන්තරම හිතපු තැනම තමයි එයා මූවිය දුවනවා වගේ දුනා දුනා දුනා දුනා බෝරු ගෑනවා වේග අන්තිම තමයි එනවා. සයනස් මම එකම ප්‍රශ්නයක් තියෙනවා. ඔය කිව්ව මේ කාය සංකාරණ සිත්වේ සත්‍යයේ එහෙම සමාධියයි අතර මොකක් යම් සම්බන්ධයක් තියෙනවද? කියන්නේ දැන් සමාධිය වඩ아가ගෙන ඉන්න කෙනේ ඒකේ ඔය කියන தත්වෙට ඉතින් පුහුණු කිරීමකින් තොරව යවෙනවද? එහෙම නැත්නම් ඒ தත්ත්වයට යන බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගෙන ඒ ඒ විදියට යම් මම කියන්නේ බහුතරේ මේ විශේෂයෙන් සිදුවෙන සාමාන්‍ය සිදුවීම් ගණන් වැටෙන කොටස නෙමෙයි සාමාන්‍ය වේ ප්‍රතිපදාව යන කෙනෙක් සමාධියක් මට්ටමක් හදාගෙන එක පාටම ඒ අර වගේ මෙහෙම කර වැඩෙනවාද එහෙම නැත්නම් යම් කාලයක් ප්‍රගුණ කරගෙන කරගෙන ඇවිල්ලා එහෙම නැත්නම් ඒක නිකන් පාටම ක්ෂණිකවම සිදුවෙන දෙයක් නේ මේක උත්තරේ වෙන්නේ මෙහෙමයි. මොකද කාය සංකාර වචන සංකාර මනෝ සංකාර කියන එක සැරයක් වුණොත් කවුරුත් වෙනස් වෙනවා සංසක් වෙනවා නැහැ. ඒ ලක්ෂ වාර ගණන් වෙන්නවා. ඉස්ලාම් වතාවක් දෙකක් වෙනකොට මම කළ හැකි බවට පොඩි ඉඟියක් එනවා. ඒක මේ ආධ්‍යාත්ම කෙරෙන ආවද, අහලා ආවද, හිතලා ආවද කියලා එයාට අහගමක් නැහැ. ඒක වෙනකොට ගුරුවරයා දැනගන්න මෙන්න මේ එන එක ළඟ ළඟ ඉඳන් එන්නේ නැත්නම් අපේ ආමකේ ජීවන රටාව කොහොමද ඒක කරපන්. මෙන්න මේ විදිහට ඉඳ ගන්නලා කරන එක කරපන්. ඒ කියන්නේ අපි අර එකට බොහොම යථාර්ථවාදී කියන අර්ථනාත ඒක තමයි මේ රුචියස්කම් පාවා දෙන්න. ඒක ඉන්නේ කරනකොට සමාධිය ගැන පුළුවන්. ඒක කරන කරන යනකොට මේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. ළඟ ළඟ ළඟ ඒක පටන් අරගන්නවා මේ මාසයට තේරෙනවා මේකේ තියෙන අනිසාරයන්ට එක ඕවරයි එක ෂොට් එක කියන්නේ නිසා ලස්සන වචනයක් බුදුහාම පාවිච්චි කරලා පරිපදාව. ප්‍රතිපදාව කියලා කියන්නේ ඕනනම් කරන්නේ. එකම දේ ලක්ෂ කෝටි ගිනිකු ගිනිකන්නේ. සම්මිතයෙන් ගන්නකොට බිල්ලිට දෙතරලා යන කතිය තේරෙනවා. දැන් දැන් හරිය වැදුනා වගේ. හැබැයි ඒකෙන් ෆ්‍රැක්චර් දැන්නේ. ඒ ගහන ගහන ගහන දොර දිහා විදන්නම කල්ලන්න ඕනේ. අපි ඒක ඉස්සෙල්ලා ගත්තේ වාගේ එනකොටම තව පොඩ්ඩක් ගන්න. ආයෙම ආයෙ පොඩ්ඩක් ගන්න හැම හැලෙම කහරම ගැටි තේරෙනවා. ඒ කන්ටිනියු කියන්න හදනවා ඒ වගේ සම්පූර්ණ කලක් වෙනවා ආය කරන්නේ. අතන මේ මුළු කාලේ ආධුනික යෝගාවට කාලේ ශක්ති හානිය කිව්වහම පුදුමාකාර හොරතෝට මඩේ වෙලා තියෙනවා. අදාළ යන වස්සන සමාධිය හදාගන්න අනිත් දවසේ වැටිච්චාම ආය පොතෙන් ඊසි කරයන්. අනිනම් වශයෙන් තමයි කවදා හදන්න දැන් ඉලාගුන් දැන් පිටි දෙකකින් දැන් අනිත් දවසේ තමයි ආයෙ දෙන්නේ. ආයෙ කරනවා. ආයෙත් කරගෙන අපිට මේ හොරෝදමඩ දෙන්නත් තියෙනවා. අන්න දෙන්න දෙන්න ගන්න. දැන් නෝ මේක ඔච්චරයි බලන්නේ විතරමයි. මේක ඉතුරු වෙනවා යාළුවා. මතකයක් ඉතුරු වෙනවා. මොකද මේම නැතුව ඒක අකුවානවා රක්න ගන්නවා දෙකට වෙනනම් ගන්න කොමාවක් නෙමෙයි. ඉස්සෙල්ලින්නේ ඉන්නේ තියෙන්නේ ඉන්නේ ඉන්නේ අතුල්ලානේ. ඉනිගාන ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇත්තටම ගෝලකම තියෙන එක උගලනේ කර කරන්නේ. ඒක ඔක්කොම උලා උලා නැවකට කොනපත් වෙනවා. ඉතින් මගටපත් වෙනකොට යනකොට දැන් නම් අර්ථ දෙන්නා කියලා පොඩ්ඩක් කියලා රෙස් කරලා ආය ගත්තොත්. අර අක්ෂර පිට නිර්ධරයට කන්ටිටිය වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි වෙන්නේ ඉතලා අපි කියන දේ වෙනවා. ඒක අක්ෂර දෙන්න ඉතින් වට ඔය කියන තරම් අකාලිකමක් වෙන්නේ නැහැ. මොකද විතර වෙනවා තාම වත්තලාවක් නැහැ නේද ඔබ කියන්නේ. ආයෙත් අපි කයන කවුරුද කියනවා නෑ නෑ ඕකම එක මේ කරන්නේ ආයෙ ගිහින් උලන්න පටන් ගන්නවා. උලන්න ගන්න ආයෙ කියලා කියලා කියනවා. නිකන් අනිවාර්ය මානිකන් දාගන්න ඉතල මිනිමාරු වලට කොහොමනේ? මාළිගාරණේ මාළිගාම හරි නැත්නම් අනිවාර්යයෙන්ම ඉතල කවලා තැන් තැන් වල ඇන්ලි ආවා තියෙනවා. ඉතින් අපිට කරේ යන්නේ කියන්න අපි අර එක මිනිහෙක් කරා ගත්තේ කියලා. අංගලංග ගම්දන්න කියලා එකම චෙක් කරන්න හදනකොට දැනෙන ගන්න තියෙන ඉතින් මෙහෙම රතුන් නමදී අම 1000ක් එකතු කරනවා කියන කවදාකවත් හරියන්නේ නැහැ. ඉතින් හැක් කරන කරන හැරෙන වාන්තිය කරන. මේක බලන්න. නැහිලකට පස්සේ ඒක තපෙක් කරනවා. අන්තිම බැරි නම් තමයි කොරණ ගෑ ගන්නවා. ඉන්නේ ඔබ ප්‍රචාර දෙලා ගන්නවා. එදාන තමයි පක්ෂ කෙරෙන නම අංගුලිමාලයි. අපිට යෝගාවතරේ වෙන්නේ මොකාකාර වගේ තැන්තන් වල ඇන තියෙන මේ ඇන තියෙන. ඇඟේ ජීව ජීව කියලා බලනවා. අනිත් කසියක බලනකොට බෑ. අපට අමෙතන කනව කොල්ලතු ආරලටයි උඩු ආරලට අඳරගන්න නේද? අපිට හරිය ෂෙයා කරන්න හැටි. ඒකට ගොඩක් අගොස්සන් ඕක කට්ටියට බෑගහලා ඇවිල්ලා වංගල යනවා. අනිත් කම ඇවිල්ලා බලනවා වෙනවා අයෝගයන් දෙක නිරුතකෙදී කියලා උඩ ලොකටි කරන්නේ. මොනවද කියන්නේ? හරවගෙන. ජීව හොයනවා. එයාගෙන අපිට කතිය නමාගේ ඒකයි කියලා පත් ගන්නවා කියලා ගන්නවා. ඉන්නේ පොතේ තිබ්බා. මොනවා වුණාද? ඇයි කිව්වේ? ඉතින් ඒක දිහා බලනකොට ඇත්තටම නිකන් උසුළු විසුලක්. අපි කොච්චරනේ ඒක කියනවා සාමාන්‍ය ඕනම කෙනෙකුට සෙකන්ඩ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න වෙලාවයි. මා භාෂාවෙන් ඇඟට නොදැන්නේ. අපතන අපේ තේමාව අපි දන්නේ නැහැ. මොකද ඩිවල් ලැන්ග්වේජ් කියනකොට අපි ආයෙත් අපේ කියන්නේ. අපි ආයෙත් ඒ වගේ පොළොව බොහොම ඉක්මනට ගන්නවා. මානකාලින් කරන්නේ. ඒකයි අපි හැම වෙලාවම බිස්නස් මයින්ඩ් කියන්නේ. හොඳයි, ඇති වැඩි තමයි හැමදේම. එච්චරම නේද කියන්නේ. අන්තිම ඒ රෝතානාගේ අවධාන අවුරුදු 6 දුෂ්කර ක්‍රියාව දිහා බලනකොට කාලා තියෙන වැකිලි දිහා බලනකොට ඒක සීමාන සූත්‍රයේ පොදු කියලා තියෙනවා. සබ්බේ නැහැ. කරලා තියෙන දේවල් ගන්නකොට පොතක ලියන්න බැරි දේවල් කරලා තියෙනවා. ඉතින් මේ මේ තවම රෝගාගේ කර්මා ලාභුතර ඉන්නේ ඉන්න බුද්ධාම වෙනවා. කොයි වෙලාවෙක කියලා හිතන්නේ ඒක ඉස්සරහට තියෙන සම්පූර්ණ අයත තමයි කියලා. වාන්සේ කියන්නේ සමාධිය අවශ්‍යම නැහැ ওই தත්ත්වයට යන්න. ඒ කියන්නේ සමාධිය අත්‍යවශ්‍යයි. සමාධිය අත්‍යවශ්‍යයි. ඒක සමාධිය කොයි මට්ටමක ප්‍රථම ඥානයේ වගේ මට්ටමක් ආ යුතුමද එහෙම නැත්නම් සාමාන්‍ය සමාධියකින් උතෙන් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපකට දෙවිය තියෙන්නේ විශේෂ මාර්ගයක ස්ථානක තියෙන සෞභාගාර අපතමාපටි කියලා තියෙනවා. උපකාරමාගේ හෝ අපේ සමාධිය අතර වේදිකේ මොනවාද කියන්නේ. තමයි සිංහලේ ගන්න වෙන්නේ. ඒක අපේ දුසාමනාන්සේ හොයලා තිබුණා ලංකාවේ තිබුණු ගුරුකුල භාවනා ක්‍රමයන් බලනකොට සමාධි මට්ටමේ ඒක සමාධිය ඉන්නම ඕනේ ඔතේ නෑ. නැතුව කවදාකවත් යන්නේ නෑ. එක්ක විපස්සනා සමාධිය එක්ක සමත සමාධිය. ඒ කොතෙන්ද හරවන්න පුළුවන් කියන හොවා සංදිස්ථාන උදාහරණ අනුලෝම කරනවා. ඒක කියන උන්වහන්සේ සත්‍ය විශ්වාසය දර්ශන කරනකොට කියනවා ද්විතිය ධ්‍යානය තමයි හොඳම. මොකද මේකට විද්‍යාවෙන් හොඳට ප්‍රීතිචෛතසිකේ වැඩනවා හරි ඩයිනමික් එක. ප්‍රථම ඥානයේදී ඉතකරු චාර දෙකේ අවුලයි. තුන්වෙනි එක යන තියෙන සුඛය සුඛය වෙනකොට විකාශ සීතලයි. ප්‍රීතිය හොඳයි කියලා. ඒ වගේ කුබෝධි කියලා දුනා අතුරු නාමකම් දානසේ ලංකාවේ මම තේරුම් ගන්න. ට්‍රොපිකල් ක්ලයිමේට් එකකට ගැලපෙන හොඳ සම්පූර්ණ තත්ත්වයක් ලැබෙනවා. ඒක ඩයිනමික් එකක්. බුදුරජාණන් වහන්සේගේ තියෙන ත්‍රිපිටකයේ තියෙන සතුට ධ්‍යාන තමයි. හැබැයි උපේක්ෂා සතිපාරිශුද්ධිය. උපේක්ෂාවෙන් සතියෙන් පිළිසුදු. ඒක මහණීසයිලෝ බුදුමෙහි කියන්නේ උපේක්ෂා තමයි කරන්නේ. උදා තමයි ඇති. කියන්නේ අදුම ධ්‍යානයෙන් මම කොස්සේ නැත. ධ්‍යානයෙන් කියලා එකක් ඒක තමයි ඔය සමාධියක් නැතුව ගන්න කොහොමද කියලා අයියට ඇටැක් කරනවා. සාකාරයි මයිලෙ කියන්නේ කොහොමද බලකරලා තියෙනවා. නිසා කියලා තියෙන ඇත්ත. සියතිකේ යෝග වැඩිමාන කරන ප්‍රතිඵල ගැන දිහා බලන්න. ඒ ප්‍රකාරමද ආරම්භ කරන්නේ නැහැ. ඉවර කරන්නේ නැහැ. ආරම්භ කරන කොන්දේ අඩුම කොන්දේ හැමෝම තමයි ගන්න පටන් ගන්න ඒක ඕන කෙනෙක් try කරන්නේ කියලා. ඒකෙන් තමයි ලෙස් එකට අනේ යන්න පුළුවන්. නමුත් ඒක කියලා අපි අනුගමනය කොම්ප්‍රොමයිස් කරන්න එපා. විපස්සනා කරනකොට අර සම්පූර්ණ සමාධිය විපස්සනා දෙකම නැගිටිනවා. ඒකට අපිට වේගික වැඩි වෙනවා. කිසිම ලාභ සමාධි උත්තරන නරකයි. නමුත් අපි ඉඳන් කරනකයි මෙන්න මේ මාර්ගෙන් සමාධි ලක්ෂණ භාවනා කරන්න බෑ කියලා ඒක ලිමිටේෂන් එකක් කරගන්නවා. ඉතින් මෙච්චර සීලේ නැතුව සමාධි භාවනා කරන්න බෑ කියලා කියනවා. මානසිකාරේ පළවෙනි කොටම දෙන්නේ ජීවි ජීවිතේ සාධිසු කියලා. ඒකේ පෙන්වන්න දෙනවා මුළු ත්‍රිපිටකය. අපි බලාපොරොත්තු වුණාට වැඩිය සීන් නැති අච්චෝ සීලේ ගන්න. සමහර මේක නැතුව නන්නක වෙන්නේ. සම්බුද්ධාන කතාව වරදාන කර කිසිම නම පන්තිල සමාන වෙලා නැහැ. විශ්ව පිළිගන්නේ එක කිසි කෙනෙක් අවතක්කේ කරන්න එපා. තමම තනුමයි. උත්සාහ කරන්න හැදී. මේ අන්තිමට කියලා කියනවා මතක තියාගන්න මේකෙන් මේ සීලේ කුච්ච කරන්න කරන කතාව නෙවෙයි දැනට ගිහිලා ආපාය ලංකාවේ කෙනා පැත්තට තියෙන අනුභවස්මනේ බින්න ටිකක්. එතන කුටි කරලා අනේ භාවනා කරනකොට නුසුදුසුසෙක් කරගන්න එපා මේ විතරක් කියන්නේ කොහොම ලස්සනට විස්තර කරලා. මම ඔය දැන්වගේ රිසර්ච් එකක් මට ඒකට මේ පොතනාගෙන කැටට එක නැතු ඉතියේ මට අගිට වහලා තිබුණා මේ මේ මාසිකාගේ පසකන මුළු පොත පුරාම මොන සීලේ කොච්චර කල් ඇති වෙන්නේ කියලා පොකට සැලකේ. කිසිම තරකින් දෙන්න දෙපා කරන්නේ. මේ පාරමිතියත් වහින්න ගන්න නැත්නම් සමානයක් රැකෙන්න ඕන සමාධියට යන්න. තමයි දීගෙන තමයි දවස් තුනේ පුළුවන් මේ මොකක් හරි වුණාද අහන්න හැමතැනම අහන්න. බුදුරජාණන්සේ දීපු සීලය අඳුම මත මොකද්ද? අඳුම කාලේ මොකද්ද? ඒකදී දීලා තියෙන කේසිස්සර කියන රේකියව තමයි පොහේ අපේ. එනමයි ඇත්තම කියන්නේ සීලය සහ ප්‍රඥාව කියන ප්‍රතිපදාව භාගයක් තමයි. ප්‍රඥා දිනන සීලය දිනන සීලය දිනන ප්‍රඥා දිනන ඒකම සෝදාන සූත්‍රයේ දෙයින්ම කරගෙන යනවා කරනවා පඤ්ඤාවතෝ සීල සීලවතෝ පඤ්ඤා නක්ති පඤ්ඤා නක්ති සීල නක්ති සීල නක්ති පඤ්ඤා සීලං පඤ්ඤා වික්‍රේ ලෝකේ අකම අකමක්ඛය කියලා. සීලය ප්‍රඥා වේග තමයි ලෝකේ උතුම්ම ධර්ම දෙවිය. ඒක කියන සමාධිය එතනට හදාගන්න පුළුවන්. දැන් ඔය ඔය ඔය ඉස්සක් මෙන්න ඉස්සක් අනේ කතාචාර වගේ කට්ටිය ඇත්තම සමාධිලාවට යමක් ඒ වෙලාවේ ලොකු පවංගි වැටුනේ පිටිය වෙන්න පුළුවන්. ඊට කලින් ආස්තක ගොඩක් දේවල් කරලා ඒ වගේ ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ඇත්තම සීලේ සමාධිය. නැතුව යන්න බැරි නිදිද තියෙනවා. මේ මේවා ගොඩක් ලාවට අර වගේ විශේෂිත තත්ත්වයක්. ඒක අඟුලි මාරුවක් මම හිතන්නේ වෙලාවේ ගියේ ලොකු පාපයක්. ඒක පුළුවන්. පටාචාර වුණා ජීවුවේ පටාචාර එක කරන්නේ ආත්ම ගණනාවක්ම ඒ පාවෙ කියලා තියෙනවා. ඉතින් ඒකින් කියවෙන්නේ නෑ සමාධියයි මේවයි නැතුව මේක වෙන මෙතන මෙතන ඒ පිට පළදී යා කලින් කරපු පිටක් පළදීමක් කරේ. ඒගොල්ලන් ඒ පටාචාර අවස්ථ රහත් වීමට හරි පාල්පන් ලබන්න හරි මේ අවස්ථාවල ඔය ඒක ඉන්කොම්ප්ලීට් ඒක ප්‍රතිස්ථාන ප්‍රතිස්ථාන අවස්ථාව. නමුත් අපි සම්ප්‍රදාන කරු අපි හිතන්නේ අපි හිතන දැන් බැලන පස්සේ කන්ටිනියුටි එක මේ සීලය නැතුව කරන්න බෑ පටන් ගන්නත් බෑ ඒක භවයයි නේද? මොකද ඉන්නේ වගේ කාටවත් කාටවත් කියන්න පුළුවන් අධිකාරී ශක්තිය බුදුහාම ඉස්තු කරලා නැහැ. හැබැයි ඉතින් අපිට ඔපින්දී ඒක වෙලා තියෙන්නේ මේ ආත්මය ගැන විතරක් ඉතින්. නෑ අපි හිතන්නේ දැන් කොහෙන්ද භාවනා කරන්නේ වක්ලාවට භෞතික අපිනම හිතේ නෑ. ඒක විපස්සනා කෙරුවට සාමාන්‍ය වෙලාවට උදාහරණයක් නෙමෙයි කරන්නේ. දැනට ගාම සාර්ථක වෙලා තියෙන්නේ ඉන්දියාවේ ඉරදවල. ඉරිවල වල ඉන්නේ ලක්මවක් ඉන්නේ. ඒ ඔක්කොම එළියට එනකොට නකුසි මාසෙයි. ඒ මාසෙ කියලා කියනවා මම එක්කට වැඩි හොඳට දේව භක්තියක් වෙලා ඉන්නේ කියලා. විපස්සනා කරලා මම දේව භක්තියක් වෙලා. ඒක පොතේ කියනවා මුස්ලිම් එක්කත් ඉන්ටර්නෙට් එක. මුස්ලිම් මාසෝ මම දේව මාසෝ ආත්මයන් වැඩ කරා. මේ ආයතන මොකක් කතා කරන්නේ ආත්මත්තික අනාත්මත්තික වර්තමානයේ හිත පවතන්නේ. ඒක මේ පිළිසුවක් කියලා. මේක ඉරකාරයේ කියන්නේ නැහැ. උදාහරණ දෙකක් කරනකොට මේ මොනක භාවනාවක් කරපු ඉරකාරයේ කියලා තියෙනවා if you find any question or any problem in the world, it has no solution. If you do, you are responsible. You are responsible for that, that, that, that situation. උනේ කියනවා මේ ජීවිතේ මේ කවදාකවත් මේ ප්‍රශ්නට උත්තරයක් නැහැ කියලා ඒක බය වල කියනවා. ඉතින් මේ මිනිස්සු මේ ගියේ ඉරේට භාවනා කරනවා කරනවා කරනවා නේ. ඉතින් ඒගොල්ලන්ට අපි නම් අනුමත කරලා නැහැ නමුත් ඉතින් අනුමත කරලා නෙවෙයි ඒකට නම් ගන්න. ඒක කොහොමද හරි බයලා තියෙන්නේ. ඒක හම්බෙන් ගොන්ක සාමාන්‍යයෙන් අපි සිදින තමයි මේ කවදා කරන්නේ. නේද? මම ගිහිල්ලා තියෙනවා. ඒ ඒ කිසිම විදියකට මුස්ලිම් කට්ටිය පොතේ ලියලා තියෙනවා. මුස්ලිම් කෙනෙක් කියලා දෙනවා මුස්ලිම් කීකේ දෙකට ගිහිල්ලා අනික් කට්ටිය කියනවා ගෝයන් කට්ටියගේ විතරක් විතර සමාදානයේ සහ පන්තිල අටේ සමාදානයක් නැහැ. ඒ අපේ ඉස්සර ලියලා තියෙනවා. පන්සල් කියනවා. පන්සල් කියනවා. මේ මේ කොට. ගන්නවට කොට ගෝයන් කරේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ දෙකල මම ගියා ගන්න හන්දක් කියලා. එයා ලබ්ධ භාවතා කරනවා ගන්නවා. ඒක තමයි කරන්නේ. නමුත් ඉන්දියාවේ හැමතැනම කරනකොට සංකීර්ණ කොටිම ඒකන සමාදානය කරන්න බෑ. එහෙනම් අපි අපිට කරනවා. නෑ ඒ මම මේ නෑ මම රටවල් ගන්න කරලා තියෙනවා මම ඇත්ත කියනවා මොකද මම අහගෙන ඉඳලා මම ජීවුනේ කියන එක කරලා ඒ ජීවන නිසා මම ඇත්ත කියනවා නේද වෙලාවේ පන්සිල් කරනවා නිව් ස්ටුඩන්ට් පරෙන් කරේදී හම් පන්සිල් ඊළඟ සැරේ ලෝකයේ ඕනම රටක පන්සිල් එකම කියනවා පන්සිල් වලට වැන්නේ වැඩගත් වෙන්නේ තීරණය. කියන්නේ ඉස්ම ගමනේ අපි බෞද්ධ කරනවා කරනවා. ඒක ඒක බෞද්ධ කරන්නේ නැහැ. බෞද්ධ කරන්නේ බෞද්ධ කරන්නේ. ඉසරණේ ඉසරණේ. හරි ඉසරණේ ඉසරණේ. ඒක තමයි බෞද්ධ කරනවා කියන්නේ. Almighty කියනවනේ නම් this is a universal dharma the founder is uh, Siddhartha Gautama කියලා පටන් ගන්න. ඒතකොට ඊළඟට ඕල් ස්ටුඩන්ට් වුණාම දෙවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණිය යනවා අටති. මට කියන්නේ මරලා යන්න ඕනේ. මම ඒකට පිළිලා. මම කියලා ඈ සමහරේ කරනවා මම දේශනා කරලා තියෙනවා. මම දන්නවා අද ලෝකයේ කියන දේ. මුත් මම විසු රෝදි මතක් කරලා තියෙනයි අර මුස්ලිම් කියවන කොටයි යාත්‍රා කරන පැහැදිලිවම ඒක කන්වික්ෂන් එකක් කන්වික්ෂන් එකක් හැරවීමක් නැහැ. ඒක තමයි අපි කියන ප්‍රශ්නේ. يعني අනිවාර්යයෙන් බෞද්ධ වෙන්න ඕන කමක් නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙම නැතුව භාවනා කරලා ගන්න පුළුවන් කියන්නේ. බෞද්ධ වෙන්න ඕනේ නැහැ. බෞද්ධ වෙන්න නැතුව එනක අපි කියන බෞද්ධ වෙන එක ප්‍රශ්න නැහැ. බෞද්ධ අන්තයේ සීයක් තියෙන්න ඕන සමාධියක් තියෙන්න ඕන විපස්සනා කරන්න ඕන කියන එක. දැන් ඒක දුක දිහා බලනවා මේක ඒක නිසා මුස්ලිම් කට්ටිය කියලා දෙනවා පැහැදිලිවම අපිට දේව භක්තියේ කොහෙදන කරන්න ගොයකර්මාවකට කොහොමද දීලා තියෙන්නේ ඒක නිසා කියනවා සෑම මුස්ලිම් කෙනෙකුටම කිසිම සැකයකින් තොරව ගොයකර්ම කරන්න කියලා මම මුස්ලිම් දීගේ දෙක තිදෙනවා කියනවා අපිට නම අවශ්‍ය නැහැ නේද? ඒකට අපි ගන්න විදිහට බෞද්ධ විදිහට විපස්සනා කියන්නේ බෞද්ධයන්ට කරන්න බැරි උත්කෘෂ්ඨ එකක්. ඊට පස්සේ කිසිම කවුරුත්තුමක් නැති කට්ටිය ඒක විමර්ශන කරපස්සේ මේක මොදි ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරලා කියනවා මෙතන මොකක් හරි කොම්පිටිටර් කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවා. ඒක නිකන් මොකක් කියන කලින් පොදු කියන ජීව ආටෝපේ. දුකෝදි කියනවා දුක්ඛාගෙන ආටෝපේ නෙවෙයි ජීවිතය යන්නේ. මේක විතරක් කරලා තමයි නෙවෙයි. ඒකෝටි කියනවා ඒ ඒක ප්‍රේමින් කියන්නේ හොඳ දෙකින් එකක් දරගන්න කියලා. ඒක එන්ටර්ටේන්මන්ට් කියන්නේ. මේක කොහොමද කියන්නේ මේක ලස්සන කරලා දෙන්න කියන එක තමයි හැම ආගමකම කියන්නේ. වෙනත් සංවාස ආත්මවාදයක් තුළ ඉඳගෙන තමයි නෑ ආත්මවාදයක් තුළ ඉඳගෙන නෙමෙයි ඒක කරන්නේ ඒක නම් පැහැදිලි නෑ මම දන්නේ මම ගිහින් කරපු නිසා මම දන්න තරම් අනාත්මවාදී කියනවා ඒක පැහැදිලිවම අනාත්මවාදී කියනවා ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේදී ඒ කෝස් එක ඇතුළත විතරක්වත් තමන්ගේ තියෙන අනිත් ඇදහිලි ඒක පැත්තකින් කියන්නේ ඒ කෝස් එකේ ඉඳද්දී ඒක පැත්තකින් කියන්නේ මේ තිසරණ සාමයන්ද මේ කෝස් එක ඇතුළේ විතරක් මේ විදිහට මේ සිල්පද පහ ආරක්ෂා කරන්න මේ සිල්පද පහ දෙනවමයි ඒක. ඒ ඒ වෙලාවට විතරයි කියන්නේ ඔය කියන පුත ලියාපු මුස්ලිම් පුද්ගලයා ඒක වැරදි විදිහට ඉන්ටර්ප්‍රීට් කරලා තියෙනවා. සරණ සරණ යනවා. සරණ සරණ දැන් ආපස්සට රටවල් ගාන ගම කරලා තියෙනවා. ඔව් ඒක තමයි. නවතන කරන්නේ. ඒක කරන්නේ තියෙනවා. මම කියන්නේ මේ වගේ දේවල් වලදී ඉස්සම්මා කරන්නේ නැහැ. හොඳයි ලක්කයි කියන්නේ නැහැ. හොඳයි ලක්කයි කියන්නේ නැහැ. අපිට මේකක් ඇත්තේ නැහැ. නමුත් ඔය විකු බෝධි කියලා කියන්නේ හොඳට මේ වගේ අතුවාව ගන්න, අපේ සම්පදාය ගන්න, යාලා පිළිගන්න ඕනේ කියලා කියනවා. කරේලා මූල ධර්ම වශයෙන් මේකේ තියෙන මේ පටලැවිල්ල තේරුම් කරලා දෙනවා. ඒ කියන්නේ මේ කියන එක ටෙම්පරරි කරලා හොඳ කරන්න හදනවා. ඉතින් ගැළවීමක් ගැන කතා කරන්නේ නැහැ. අනාත්මවාදයක් කියන්නේ අපි ඇත්තටම අවසාන වශයෙන් කරගෙන සමුත්‍ය කියන එක කරනකොට බුදුනාහසේ සම්දස්සේදී සමාධියේදී සමුත්‍යයේදී සම්පාදිතය සමුත්‍ය කියන එක කරන්නේ බුදුනාහසේ පාරදේ විතර අනිත්‍ය දුක්ඛ දෙක ලොකුනවා. ඒක පිසිකවත් වෙනවා. අනාත්ම විකරණය බුදුරජාණන්ගේ අලුත් කරගන්න නැත්නම් අන්තයට උදාහරණ දෙයි. ඒක වසංගල කරන්න කොයි එකද දෙයක් අපි ආදි බෞද්ධ ආරෝපණයක් කියන්නේ. මේකේ අනාත්ම දෙන්නවා. ඔව් අනාත්ම වෙන්නේ එන්න උත්සාහ කරන්නේ තමයි අන්තිමට ගෙනියන්නේ. නමුත් ඉදිරිපත් කරන අර ආකර්ෂණය කියන පොතේ මේ මාර්ග පරිදි ඒකම අරගෙන දුකෝරි අනිවිස්සක් කරලා තියෙනවා. අනිත් මම තාම මම මේ දෙවියන් පිටේ කරන්නේ නැහැ. ඉතකන් තමයි තමයි ආකාර කරනවා කියන එක කෙරෙන්නේ නැහැ කියන කරුණේ මම. මොකක් කරන්නද කියලා ඒක කරන්නේ දෙකේ මොකක්ද කියලා තියෙනවා. ඒක නම් දෙකේ ආරස්ථාන මාර්ගයේ මුළු අංග අතරම කවදාවත් කරන්නේ. අර ඒක නිවාරු මේ දේශනා කරන ආරස්ථාන මාර්ගයේ නම් මේකේ ගමන් කරනවා කියලා පොරටක් බලවලාට ආරස්ථාන මාර්ගයේ අංග අතරම කොහොමද කවදාවත් නෑ ඒක මගේ නම් මට අර මහාර්ථය සුදු නෑ. නෑ ඒක කොහොමද කොහෙනවා නෑ මේ මේක නම් හොඳම විදිය මට තේරෙන්නේ ඉස්සරහට දැන් සමාධිය සමාධියෙන් ගන්න කොහොමද කරනවා ඒ අර සමාධිත්‍ය එතන කොහොමද මම දෙන්නේ සමාධිත්‍ය මේ මේ තවනකලා ආයතනවා ඒක දිහා මේ ඔය බුදුහාම දැන් අපි දන්න බුද්ධ ආගමේ දේශනා කරලා තියෙන කාටවත් වචනවත් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් දැන් එයා පටන් ගන්න පිළිවෙල දැන් කොටින්ම තිසරණ කර්මයක් නැහැ. නමුත් ක්‍රමයෙන් මිනිසුන්ට විශ්වාසයක් ඇති කරලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේක. මේක ඒකායන ධර්මයක්. මේ මේ විදිහට මේ ඔක්කොම වෙන වචන වලින් කියනවා. නමුත් අපි දන්න බෞද්ධ වචන වලින් කියන්නේ ඒ අතරතුර මේ මුළු කාලය තුලම ඇත්ත වශයෙන්ම අකතිය රක්කන විදිහට කරනවා. නමුත් අකතිය කියලා දෙන්නේ නැහැ. 12ක් අපි කෑම නැහැ. අන්න ඒ වගේ යම්කිසි පිළිවෙලක් තියෙනවා. බොරු කියන්න බෑ. අතුම් මාරන්න බෑ. අනිත් එක එක එක එක විහිළු කරන්න බෑ. ඒක ක්‍රමයෙන් ඇති කරලා තියෙනවා. නමුත් ඒක ප්‍රතිපදාවක් වශයෙන් දෙන්නේ නැහැ. එතකොට අවසාන විදියට එනකොට අත වශයෙන්ම හොඳ බෞද්ධයෙක් විදිහට හැදෙන්න ඕනේ. ඒ ස්වයං අධිපති මානසිකය තුන ඊළඟට දක්කරේ ඒක කියන්නේ මොක්ෂය කියන්නේ හොඳ මොක්ෂය කෙනෙක්. කඩෝලි කියන්නේ හොඳ කඩෝලි කෙනෙක් පාරක්. මේක කියනවා දැන් කිසිම කෙනෙකුට බාධාවක් නැහැ. මම අන්න මේක මුදවැටෙන්නේ පේනවා නම් මුදවැටෙන දේශනා කරලා තියෙනවා සමාදාය සික්කත සික්කාපදේශය. ශික්ෂාපද අර්ථ නොමර හිතට වැඩිය මම සතුන් නොමර ඉන්නවා කියලා ප්‍රතිඥාව දීලා නොමර හිතුවොත් ඒක වඩා හොඳයි. ඒක ප්‍රතිඥාව වෙන්න කියලා ඒක කියනවා. ඔව් ඒක ඒ වගේම තමයි සීල සමාදානය අපි අපි කියනවා අපි දැන් ප්‍රතික්ෂා කරනවා නිව්ටන්ට ගරු කරන්න බෑ. ඒක ප්‍රතික්ෂා කරනවා දැන් ඒක කවුරු භාවයක් කරනවද ගරු කරන්නේ. විපරිතන කරපන්. බලන ආත්මක කරපන්. ඒක හරි. මොකද ඒකෙදී අපි අනුදාන පොත් කියන සමාදානයක් කරනවා නම් අර හැම ආගමකටම පොදු විදිහක් නැහැ. නමුත් මේක අත්‍යන්ත කාම බැලන්ස් එකක් ගෙනියනවා. එතකොට ඇත්ත ගෙනියනවා නම් එතකොට දැන් අපි හිතමුකෝ වෙන ආගමක ආත්මවාදයක් විශ්වාස කරන පුද්ගලයෙකුට දෙලින්නේ එයා විශ්වාස කරන ආගමට විරුද්ධව කියන්නේ නැතුව ක්‍රමවත් යම් කිසි දුරකට ගෙනා ඒ පුද්ගලයා අවබෝධ කරගන්න මොකද්ද මම මේකට වැරද්ද කියන්නේ. එතනට ගෙනියන අපාය. ඒ කියන්නේ ඒ අර දෙන්නා විමානට වල යුක්ත මනසක් ඇති කරලා දෙනවා. ඇති කරලා තමයි තමන් කරලා දෙනවා තමයි මේ මුස්ලිම් මාර්ගයේ තියෙන අදහන දේ ඇත්ත දෙයක්ද බොරු දෙයක්ද කියලා වැටෙන සෑහෙන දුරට මේ කෝස් එක කරාට පස්සේ. එතකොට ඇත්තටම මම දන්න විදිහට යෝගාදිස්සම කරලා හොඳයි කියන කතෝලි කරගෙන මම වෙනදාට දෙන්නේ හොඳට කතෝලි කරලා. ඒක එයා හිතන විදිය. ඒක ඒක කරන්නේ. මම මේක දැන් මගේ හොඳ ක්‍රිස්තියානි යාළුවෙක් ඉන්නවා කියන්නේ එතකොට එයා අහනවා මේ ආනන්ද මම ටිකක් වගේ බෑඩ් හැබිට්ස් තියෙනවා. ඉතින් ඒක ටිකක් ඉම්ප්‍රූව් වෙන්න මම කියලා දෙනවා එන්න මෙඩිටේෂන් වලට. ඉතින් හොඳයි. දැන් මෙඩිටේෂන් දැන් මේ කියන්නේ බුද්ධ ආගම. අපි අපි කියන්නේ ෆලෝ බුද්ධිසම් හරි යෝගිකම් බුද්ධි කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු මේ දේවල් කරලා මිනිහෙක් හොඳ මිනිහෙක් වෙනවා නම් මොකද මේ කියන්නේ? මේක ඇත්තටම අශෝක රජුගේ තිබුණේ දැන් මේක. අශෝක රජුගේ තිබුණේ දැන් ඉතින් බුද්ධහම ඒක කරන්නේ. මොකද බුදුදානසේක නඩුවල පිළිවෙල කරගෙන යනවා. මේක ඉස්සරහට තාමත් මේ යන බැලන්ස් එකේ ඇතුලේ කීයක් වයිලේට් කරන්න. ඒක ගන්න පුළුවන් හොඳ බැලන්ස් එකක්. මානසික හොඳ බැලන්ස් කරන්නේ වැඩි කරගෙන යන දැනුම දින විපස්සනා භාවනා මාධ්‍යස්ථානයේ ඉතාමත්ම ඉතන පොපියුලර් ඒකක් මට කියන්න පුළුවන් මම හිතන්නේ මෙතන ටික දෙනෙක් කරලා ඇති ඒ හෙන්දේ කෝසස් තුනක් කරොත් හෙන්දේ කෝසස් ඊට පස්සේ කියන සතිපට්ඨානය කරනවා කියලා මම හුඟක් හාමුදුරුවෝත් කියලා කියනවා මම සතිපට්ඨාන මම මේ ධර්ම දන්න හැටි නම් මට තේරෙන තරමින් මම මේ හාමුදුරුවෝ කියලා කියනවා සතිපට්ඨාන සූත්‍රයේ ඒ ධර්මයට දේශනා කරන තම කොහෙවත් මම අහලා නැහැ ඒක හම්බුනක්වත් මොකද අර පුතේ පටන් ගත්ත වෙනවා පාලියෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියනවා තෝරලා දෙනවා නෝට්ස් ගන්නයි කියනවා දවස් අටක් විශ්ේ කරනවා මම හැමෝටම කරන්නේ එක කෝස් එක කරන්න කෝස් තුනක් කරන්න කරන්න සතිපට්ඨාන හරිම ඉෂිතිනවා ඒක ඉතිම බොරුවක් නෑ නමුත් මම කියලා හාමුදුරුවෝ හාමුදුරුවෝ කියපදනේ කියලා ලංකාවේ නෙමෙයි ඒ හැමෝම කියනවා නෑ අපි මේ කාටික කියලා කල් ටිකක් නම් නෙමෙයි. නමුත් නෑ කල් ටික යන්නේ ඉතර කියනවා මම කියන්නේ. ඔව්. නෑ කල් ටිකක් කියන්නේ තමන් තමන් මේක නමුත් ඒකත් එනවා ටික කාලයකට ගියාම දැන් 10 day කරලා 20 day course එක අහන්න ගියොත් එයා අහනවා ප්‍රශ්නයක්. දැන් තමා කරලා කියනවාද මේක අවුරුදු දෙකක් හැමදාම පැය දෙකක් මම කියලා දිනන විදිහෙන් විපස්සනා භාවනා කරලා තියෙනවද? මම කිව්ව නැත. එහෙමනම් ඔයාලට 20 day course එක කරන්න බැරිය. ඉතින් මම කිව්වා ප්‍රොමිසු කියලා. කියලා මම එපාට ගියා නැත්නම් 20 day course එක. නමුත් අන්න ඒක පොඩි අර අයිමයි එක එනවා කියන මාත් හිතුනේ මම ගන්න. හැබැයි ඒවා එයාගේ බණවල ඒවා ඔක්කොම විරුද්ධව කතා කරනවා මම දැනගත්තේ. ඔය 10 day courses වල තියෙන බණ ඒ දවස් 10ට දෙන හුඟක් දෙනා ගන්නවා. ඉතාමත්ම ලක්ෂණයට වැඩියම ෆොරිනර් කෙනෙකුට දැන් අපි යන්නේ ඩයග්‍රෑම් එකක් එක්ක තේරෙන විදිහට කියලා දෙනවා අය ඔක්කොම දේවල් දසපාරිකාවයි යන්නේ. කෙටි කෙටි කැමති හොඳයි මොකද මේ සිංහල දාන රාගදී සමෝහ ගැන හොඳට කියලා දෙනවා. ඒක තමයි ඉලක්කදී බොහොම සාර්ථකව කියනවා. ඒක තමයි කරලා තියෙන ගලහදී. දැන් දෙවෙනි එක මම බලන්න ගියා මේ පැරේ කොස්කම් එකම ගියෝ තුන්දෙනි එක කවුලා ආලාර දීලා තියෙනවා කියලා අරන් ඉතින් මම ඔක්ක ෆලෝ කරපු කෙනෙක් උගහක්ම නැගෙන්න නෑ අවසාන ඉලක්කය මොකද කියලා කියලා දෙනවා ඉලක්කය එහෙම අවසාන අවසාන අවසාන නෙවෙයි මම කියන්නේ මේකට මිනිහෙක් හුඟදෙනෙක් ඇහුවා. මම කියන්නේ මම නම් මේ මම කිව්වා ලංකාව යනවා මම කියන්නේ මිනිස්සුන්ට you will get rid of your bad habits. In this country I will say men and women both. ඒ හැමෝම සිගරට් බොනවා, අඩික් ගන්නවා ඔක්කොම ඒක වෙලා තියෙනවා කට්ටිය. මම හිතලා තියෙනවා ඒක වෙනස තියෙන්නේ බීලා ඉවර වෙලා සිගරට් එකට විසික් කරනවා. ඒක කියන පැහැදිලිවම නිර්වාණය නැත්නම් නිබ්බාන කියන එක මේ දුකෙන් මිදීම කියන එකට තමයි මේක ආරම්භ කරන්නේ. ඔව් හිතන්න ප්‍රජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ නිවනමයි ආරම්භ කරන්නේ. නිවනම තමයි ආරම්භ කරන්නේ. මේ කෝස් එකෙත් ඒකම තමයි කරන්නේ. ලෞකික ජීවිතයේ ලබන සැප නෙමෙයි ආරම්භ කරන්නේ. නෑ. ඒක තමයි නිවන ආරම්භ කරනවා. නිවන ආරම්භ කරනවා. ඒක දුකින් මිදීම කියන වචනෙන් ඒ කියන්නේ පාවිච්චි කරන වචන ඒ වචනවල තියෙනවා එක එක ලැන්ග්වේජ් එකේ ඩිෆරන්සස්. දැන් ලංකාවේ නම් කෙලින්ම කියනවා නිර්වාණය අරමුණු කරනවා. දුකින් මිදීම කියන අදහස. දුකින් මිදීම කියලා කිව්වහම මේ නිකන් මේ විඳලා ජීවිතයේ දුකින් මිදීම ගැන කතා කරන සංසාර දුකින් මිදීම ගැන. ඇත්තටම මට පැහැදිලි වෙන හැටියට නම් පැහැදිලිවම ඒක බෞද්ධ දර්ශනයම තමයි ගෙනියන්නේ. ඒකේ පාවිච්චි කරන වචන නිසා ওই ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙනස් වෙන්නේ. නමුත් අවසාන වශයෙන් නිර්වාණයම තමයි අපි බෞද්ධය හැටියට අපිට එකෙන් ගන්න පුළුවන් දේ ගාක් දුරට හොඳ ඩිසිප්ලින් එකක් එකකින් ගන්න. හරි හරි අමාරු නේද? හරි අමාරු. ඒක අමාරු මේක මට හිතන හැටි වේදනාව පස්සනා කියන එක තමයි කරන්නේ. ඒක හුඟක් අමාරුයි. මම කියන්නේ දැන් මේ කරන්නේ මේක මම ගත්තනවා මම ෆාස්ට් ට්‍රැක් ටු නිර්වාණ. අන්නේටයි කරන්නේ. ඒකයි මම දපු දා. ඒ ඩිසිප්ලින් එක නම් තියෙනවා. පාස්ට් නිර්වාණ. නමුත් මට උනත් ඒක කරන්න හරි අමාරුයි. මේක මේ. ඉතින් මම ඒක දැන් අපි දැන් ටිකක් මම කියන්නේ නමුත් මම හිතනවා පොඩිකාරියාවගේ දැන් ඉතින් සතුහාමුදුරුත් තියෙන්න ඕනේ, ආමුදුරුත් තියෙන්න ඕනේ. දැන් ඒක කරන්න බෑ. දැන් ඉතින් ඉන්නවත් ටිකක් ටික කරලා දෙන්න. මම ඕක ලොකුමට අවුරුදු 8ක් විතර දිගටම කරනවා. ඒ වගේ බෞද්ධ බෞද්ධයන් වෙලා බෞද්ධයේ බෞද්ධ සංස්කෘතික මානසික දැනගෙන ගුවන් ගන්න යන කියාය මම කියන්නේ නැහැ. බෞද්ධ නොවේ ගියාය සමහරවිට මම යන අවස්ථාවක නෑ මේක අපිට මට පහක් දැක්කත් තියෙන්නේ මේ අස්පාව විරුද්ධව කියන්නේ එක මේ වගේ එකක් වලින් අපිට මේක හොඳ පැත්ත හොඳ දැක්කා يعني අපිට මේ ක්‍රමයක් තිබුණේ නෑ ඒකට මම ගිහිලා අපිට නැවතත් අපේ අගයන ආකාරයට අනුකර කරගෙන මෙතේ දෙන්න පුළුවන් නමුත් ඒක හැම කෙනෙකුටම එහෙම කියන්නේ නෑ ඒක අපි මේ මෙතන මේ සාකච්ඡා කරන අපිට අනිවාර්ය මොකුත් නැහැ නේ වෙන භාවනා ක්‍රමයක් කියලා. නමුත් ඒකට ඕපනින් එකදී පිටගෙන අපි දාපු වෙනවා. නමුත් මේ වගේම ඕපනින් දැන් කතෝලික ආගමොත් අපි ගන්න බෑනේ විපස්සනා වලට දෙනවා. හින්දු ආගමොත් අද්වෛත වේදාන්තය මම කියන්නේ දැන් එහෙනම් තව එකක් කියන්නම් ඒක මොකද මම කොහොමද ඉන්නේ කියන්නේ දැන් මම ගියා ගිය සැරේ do you teach uh, meditation and other things so that you, to, ඒක කියන question එකක්. හරියට question කියනද? මම yes. මොකද ආවරණ මම මේ උගන්වන ඉස්කෝලේ කර උදාහරණ කරන්නේ. මම වාක්‍ය ගැන මේ ගණන් කරනවා. ඉන්ට්‍රොඩක්ටර් ලයින් එක ධර්ම සෙක්ටර්. ඉතින් මම ගියා yes I give the children meditation the ආනාපාන and මගේ ප්‍රශ්න කරන්නේ නැත්තා. but for vipassana is recommended to come here. ඉතින් ඕක මට එතන ටීචර් කතා කරනවා. අන්න you are coming here I said yes. But uh, you should not be You not more than 60 or 60 service, but it's all is to children. Because they, now, we can, they must come here because, in fact, they conducted the meditation session here. මෙතන කරලා ඒගොල්ලෝ කිව්වා මෙතන තමයි දැන් ඒගොල්ලෝ මේ පලාතේ most disciplined children මමත් ඒකට හෙල්ප් කෙනෙක් හිටියා. So Uncle, you are working with the children whose parents are meditating, whose children are meditating. They come here to the temple. ඉතින් ඒගොල්ලෝ එන්නේ නැහැ. So ඉතින් මම කිව්වා are you going to give that rule that I can't keep? But in that case, I will stop coming here, but I will continue living there. So I am a Buddhist. So I don't see, no, no, no, no, we don't tell you that, you please continue. ඊට මම රිෆ්‍රෙෂර් ගෝතේ ගියාම මේ අවුරුද්දේ දවස් තුනකට. කියන්නේ මේ අවුරුද්දේ යම හැබැයි ඒක බොහොම මම කියන්නේ හරි සාන්ත දාන්තමයක තියෙනවා. ඒක ඇත්තටම මම කියන්නේ අපි ඒ ගැන විශ්වාස කරනවා අපි දැනගන්න. ආදර්ශයක් නමුත් මේක දැක්කේ මොකදකට ලෝකේ දවස් දවස් කොහොමද? මොකදකට වැඩි නරක පැත්ත එකක් තියෙනවා මම කියන්නේ මේ ගාතට. මම දැන් මේක ටික කල්පනා කරලා බලනකොට නිශ්චයයක් කරන්න බැරි මගේ එකම කරාද මේ මදු කියන විදිහටම කරාද ඒක මේකේ එක තද වැඩි එහෙම බුද්ධාගම එකක් නැහැනේ. ඔව් ඒ වගේ ඒ වගේ අනිවාර්ය සංකේතයන් අපි මේ වගේ ආයතනයක් වශයෙන් ඉන්නකොට ඒ වගේ ආයතන නිවේදනය කරන්න අවශ්‍යයි. හොඳ නෑ. ඒක ඉතින් නෑ මම විවේචන. දැන් ඒක දැන් මම ඒක ඇවිල්ලා මේ මේ ඩිෆෙන්ඩ් කරන්නේ ඒක හොඳ දෙයක් කියලා කියනවා. මොකද ඇත්තම කියනවා මම අනුවටේදී මෙහෙ පටන් ගත්තම මට දැනුණා මගේ නම් මේකක් තිබුණා. ඊට පස්සේ මම හුඟා ඇලෙන වෙන්න පටන් ගත්තා. ආගමත් එක්ක ගොඩනගන්න ගන්නේ කොහොමද කියන්නේ. එහෙම වෙනවා නම් අපි ඇත්තට වස්තු වෙනවා. එයා මේ සාපු වෙනවනේ කඩේ හොඳ පැත්තට ගන්න උදාහරණ කිසි බාධාවක් නැහැ. නමුත් ඒ වගේ ස්පීඩ්යක් හොඳ නැහැ. ඒවා මේ මුදියක් අධ්‍යාත්මයෙන් මේ වහන්සේලා ලෝකෙ ඉගෙන ගන්න බලන්න මම කියවලු මගේ නම fast track to nirvana but it is too fast for me. මම ඒකයි මගේ අදහස නම් ඒක බේසික් ලෙවල් එකේ විතරයි තියෙන්නේ. ඔබ වහන්සේ උගන්වන උත්සාහ කරන ඒ ගැඹුරු මට්ටමට යන්න උත්සාහ කරන ගැඹුරු උපදෙස් අපිට දෙන්න ලැබෙන්නේ නැහැ. එතනින් අර බේසික් ට්‍රේනර් හම්බ වෙනවා. ඔබ වහන්සේ උගන්වන ඒ ගැඹුරු දර්ශනය නම් එතනින් කවදාවත් ලැබෙන්නේ නැහැ. අපි හිතට ලැබෙන්නේ එසේම පදනමක් ලැබුණා නමුත් අපි බුද්ධාගාර වෙන්න අපි මුගාක් දේව දැනගන්න කැමති නැහැ උපවාසයේ කියන ධර්මයෙන් දහමයක්වත් ඇහෙන්නේ නැහැ ඒක 10 ඒක ඊග අපි තේරුම් ගන්නවා නමුත් එයා ඒ ගන්නවා කියලා පාස්ටක් කියලා අර වැඩි පොරණට යන්න මෙන්න මේක මේක විතරක් කරපන් මේක විතරක් කරපන් ඉතරයි අපිට ඒක මතකයි අපේ පටන් වගේ මුක්තිනවා මේ. මම හිතනවා බය සමායෙන් මම වැඩි මේකක් නෙවෙයි ඉන්නේ ඉතින් මේ. යා යා. අනිත් එක තමයි මුලින්ම ගොඩාක් වෙලාවට කරන එකක් වෙනවා මුලින්ම බිස්නස් කරනවා. ඉතින් ඕපන් නැසෙන් කියතරේ ඕපන් නැසෙන් කියතරේ ඒ නිසා දැන් මෙතන අපි වෙලා මේක දවසේකට පිළිවෙල මෙතන සමාප්ත කරනවා. ඒක නිසා තමයි මේක මේ ඉතින් කියලා විමර්ශනය කරන්න යන්න නැතුව ඒක මුලකට ගන්න පුළුවන්.